වන විට මේ බස්සත සේවක මහතුන් නොමග ඇරියා පෝස්ටර් ව්‍යාපාරයක් කරලා දැන් විසි පන්දාක දැලයක් තියෙනවා කියලා. ඉතින් මේක ඉතාමත් අවාසනාවන්ත සත්‍යයක්. කෙසේ වෙතත් මගේ උතුරේ බස්සත හිමිකරුවන් හෝ සේවක මහතුන් නොමග යවන්න බැරි වුණා. මොකද ඒ පෝස්ටර් ව්‍යාපාරය කරන්න කාටවත් හැකියාව ලැබුණේ නැහැ. අද මුළු දවස පුරාම උතුරේ බස් ධාවන කරා විවිධ ගම්බද ප්‍රදේශවල ධාවන කරා. දැන් මේ මොහොතේ මොණරාගල ප්‍රදේශ ධාවනය කරනවා කියලා මට දැනුම් දුන්නා. කෙසේ වෙතත් මේ කරපු ත්‍රස්තවාදී ක්‍රියාව විශේෂ විශේෂයෙන්ම මේ බස් කර්මාන්තානකොට ත්‍රස්තවාදී ක්‍රියාව විශාල ගැටලුවක් අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න ආණ්ඩුව කරාවි කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා